ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුභාෂිත සුලාලිත සුභාවිත ගීතයකට සවන්පත් යොමු කරමු ජීවිතයේ මිහිරියාව හඳුනා ගැනීමට සංගීතය උපයෝගී කරගනිමු ඉරිදා සංග්‍රහය මහා පොළොව මිනිසාට අයත් නැත මහා පොළොවට මිනිසා අයත්ය සියලු දෑ එකින් එකට සම්බන්ධ වී තිබෙයි. රුධිරය සියලු පවුල් එකට බැඳ තබන්නාක් මෙන් සියලු දේ එකිනෙකට සම්බන්ධ වෙයි. මහා පොළොවට කුමන ඉරණමක් අත්වේද? එය මහා පොළොවේ දරුවන්ටත් අත්වන්නේය. ජීවිත දැල මිනිසා විසින් වියු එකක් නොව ඔහු හුදෙක් එහි එල්ලී සිටින්නේ දැලට කුමක් හෝ කළහොත් එය තමාටම කරගන්නේය. රතු ඉන්දියානු නායක සියැටල් මේ නායකයාගේ කියමන් ලෝක පූජිත වූවා. මේ අදහස ඉදිරිපත් කරමින් ආචාර්ය අමරදේවයන් විසින් නිර්මිත ගීතයක් ඉරිදා සංග්‍රහයේ මුල්ම ගීය වශයෙන් තෝරගත්තා. මේ ගීතය රචනා කොට සංගීතවත් කර තිබෙන්නේ ආචාර්ය අමරදේවයන් හැටියටයි පොත්පත්වල සඳහන් වෙන්නේ බුදු ගුණ බුදු සදහැව බුදු මග බුදු බැතිය මිනිසුන් තුල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඇති වේවා සත් සාක්‍ය සිංහ සත් දිනු සුදුතියා වනිමු සුදත් සාක්‍ය දෙස ගැඹුරින් බලන කල ඔබට සෑම වඩාත් හොඳින් වටහා ගැනීමට හැකිවනු ඇති. සබාධම දෙස ගැඹුරින් බලන කල ඔබට හැම දෙයක්ම වඩාත් හොඳින් වටහා ගැනීමට හැකිවනු ඇති. භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බර්ට් අයින්ස්ටයින් මේ මහා විද්‍යාඥයා තමයි එසේ පවසන්නේ. සුබාදාමට අනවින කරතොත් සුබාදාම තුල මිනිසාද ඒ විපත්තියට පත් වෙනවා. කුමාරදාස සපුතාන්ත්‍රි මේ ලේඛකයා කවියා ගීපද රචකයා විසින් කාලයකට පෙර සුනිල් ඉදිරිසිංහ ගායන ශිල්පියාට ලියූ ගීතයක් මේ. එම ගීතය සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටෙනා ඒ හිරු මලමේ දෙරණේ මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරණේ රහසින් මියනා සසනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් තනනේ ජය පෙන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මනමේ රැකිලා ඒ හිරු මල මේ දිරනේ අපි නොඑක් බෙදීම් ඇති කොටගෙන මේ ලෝකයේ ජීවත් වෙලා මිය යන්නෙමු වනයද දැවෙයි වන ජීවීහුද මිය යති එහෙත් ඒ සියල්ල එක්ව සබා දහමෙහි පවතී. ජුඩිත් රයිට් ඔස්ට්‍රේලියානු කිවිඳියා. ඇය පරිසර වේදිනියා. ඇයගේ මේ කියමන උපුටා ගත්තේ සදර්ශී කුසුම් වර්ෂාගේ පරිවර්තනයකින්. සබා දහම පිළිබඳවම දිගින් දිගට කතා කරන්නේ මුළු ලෝකයම විනාශ මුඛයකට පත් වෙලා තිබෙන නිසා මේ මිහි පිට මිනිසත්කම පවා විනාශයකටපත් වී තිබෙනවා. සැඟවුණු මණික චිත්‍රපටයට අල්හාජ් මොහිදින් බෙග් ගිය ගයිමින් මනුෂ්‍යත්වය පිළිබඳ මේ නොමිනිස්කම් ඇයි කරන්නේ කියන කාරණේ ගැන ප්‍රශ්න කොට තිබෙනවා. මේ අල්හාජ් මොහිදින් බෙග් ගැයූ ගීතය. නිසා තිරිසනකි සුදු පිරුවට රැද්දේ කවුරුදෝ මඩදිය පිරිමැදේ සුදු පිරුවට රැද්දේ කවුරුදෝ මඩදිය පිරිමැදේ ඇති සමාජය ඇතුළත විසයයිතා ඇදහිය නොහැකිය එක කුස දිනුව අංගන කුකියන කතා කොතනක යන්නද කාට කියන්නද කාගේ පීත පතා කාගේ පීත පතා වටිනාකම නොදනී සුදු පිරුවට රැද්දේ කවුරුදෝ මඩදිය පිරිමැදේ සුදු පිරුවට රැද්දේ කවුරුදෝ මඩදිය පිරිමැදේ හමු එල කිරි බඳුනේ කෙලසදෝ quero නොපෙළන්න ඔබ සතු දේ වෙනත් අය නොපෙළෙන අයුරින් භාවිත කරන්න බුදුදහමේ එන ප්‍රධාන චින්තාවක් මේ අනුන් නොපෙළන්න ඔබ සතු දේ වෙනත් අය නොපෙළෙන අයුරින් භාවිත කරන්න මේ බුදුදහමේන අදහස වාගේම ශුද්ධ බයිබලයේ තිබෙනවා අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා ජේසු ස්වාමි දරුවන් එසේ පවසන්නේ. නබිනායකතුමාණන් ශුද්ධ කුරාණයේ ලෝකය විනාශ කරන්නයි කියලා නැහැ. සහෝදරත්වයෙන් දයාවෙන් යුක්තව ජීවත් වීමේ අගය පහදා දී තිබෙනවා. Love all, serve all, help ever, hurt never. ලෝකයට සේවය කරන්න, ලෝකයට ආදරය කරන්න, ලෝකයට උදව් කරන්න, ලෝකය කවදාවත් රිදවන්න එපායයි ශ්‍රී සත්‍යසායි බාබා තුමාගේ දේශනාවක සඳහන් වනවා. ඒ ලෝකය බබලවන්නේ ඒ ලෝකේ විනාශ කරන්නේ මිනිසුන්මයි. මේ වෙසක් සමය තුලයි අප ජීවත් වෙන්නේ. සුනිල් සාන්ත මේ කලාකරුවා පියරත්න රාජපක්ෂ විසින් ලියන ලද රචනයක් කවියකට මනරම් ගීයක් නිර්මාණය කළා ඒ ගුවන් විදුලියට කළ නිර්මාණයක් අප කල්පනා කළා එම ගීතය මේ වෙසක් සමයේ ඉරිදා සංග්‍රහයෙන් ඔබට රස විඳින්නට දෙන්නට අද පෝය දිනේ පුරාම් සිරිනේ නැවි හදේ සුවදේ පුරාම් සිරිනේ නැවි හදේ සුවදේ සමන්ගිරේ සිනිඳු සුවඳ දුම් කැරලි ගැසී මතු බුදු වන නිදු කානන් දැක්මට ඇදෙනා රැනි සුර පුරට තුසී පූදා දහම් සිලිලේ නැවි හදේ සුර සිරිනේ මෑවි හරි සුවදේ මලින් සුදෝ සුදු ඉදී බුබුලුසේ දිය බිඳු පුරා සුරේ මන්දේට වැඩි කියයි බිනක් හරදාම් රදානන් පැතුරු දීනනි පුරා දම් සිරේ නැවි හරි සුවදේ පුරා දම් සිරේ නැවි හරි සුවදේ إن පොළොවේ කොතන හරි අපේ දරුවන්ගේ ලපටි සුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා ඒ හැදෙන ගහට තමන්ගේ යාළුවෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු ඉරට හඳට තරුවලට ගහකොළයට මල්වලට ගඟට ඇලට විලට වැවට විතරක් නොවේ හීතලට උණුසුමට සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. මෙසේ පවසන්නේ කවුරුන්ද? අපේම කෙනෙක්. වන්නිලැත්තෝ ආදිවාසී නායකයාණන්ගේ කදිම අදහසක් මේ. ඒ අදහස සමග ಭಾರತයේ ක්‍රිෂ්ණ භජන් ගීතයක් වෙතයි යොමු වන්නේ. ක්‍රිෂ්ණ දෙවියන් නිතර වස්දඬු වාදනය කළා. ඔහු ගොපලු සමාජයක ජීවත් වුණේ. ඔහුගේ පෙම්වතිය රාධා ක්‍රිෂ්ණ දේවත්වයෙන් සලකනවා. ආශා බෝන්ස්ලේ විසින් ගැයූ ගීතයක් මේ. ආන්බාන් චිත්‍රපටයටයි මේ ගීතය ඇතුළත් වුණේ. කමාර් ජලාබ්දීන් විසින් රචනා කරන ලද මේ ගීතය හුස්නලාල් බගත්‍රාම් විසින් සංගීතයෙන් අලංකృత කර තිබෙනවා. හොඳයි. ඉරිදා සංග්‍රහයේ මේ භජන් ගීතය අවසන් ගීය හැටියට තෝරගත්තා. සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි